අවවාදයක් තමාට වමනා විටක ගත හැකි මහා ධන නිදානයක් දුටුවෙකු එය අන් කිසිවෙකුට නොකියන්නාක් මෙන් ආර්යයෝ තමන් පැමිණ සිටින ලෝකෝත්තර ගුණවිශේෂයන් කිසිවෙකුට නොකියති ඒ ආර්යයන්ගේ ස්වභාවයකි එබැවින් භාවනා කරන්නා වූ ඔබ කිනම් සමාපත්තියකට මාර්ගයකට ඵලයකට පැමිණ සිටින්නේහිද කියා යෝගාවචරයෙකුගෙන් කිසිවිටක නොඇසිය යුතුය. එසේ ඇසීම යෝගාවචරයන්ට කරන කරදරයකි. ජනයා අතර උසස් ලෙස පෙනී සිටීමට ආසාව ඇති නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති හැටියට කීමෙහි බරපතලකම නොදක්නා වූ ඇතැම් යෝගාවචරයෝ අනුන් අසන කල්හි තමන් ලැබූ දෙයක් නැතේයි කීමට ලැජ්ජාවෙන් හෝ කීර්ති ප්‍රශංසා ලාභ ආදිය පිනිස හෝ තමන් කෙරෙහි නැති ධාන මාර්ගඵල සංඛ්‍යාත උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති හැටියට ප්‍රකාශ කරති. එය මහා වරදකි. සදේවකේ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අයං අග්ගෝ මහාචෝරෝ යෝ අසන්තං අභූතං උත්තරි මනුස්ස ධම්මං උල්ලපති යනුවෙන් මහණෙනි යමෙක් තමා කෙරෙහි නැත්තා වූ ධාන ආදී උත්තරී මනුස්ස ධර්ම ඇතයයි කියානම් දෙවියන් සහිත මිනිසයන් සහිත මාරයන් බ්‍රහ්මයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේහි ප්‍රධාන මහා චෞරයා වේයයි තථාගතයන් වහන්සේ වදාළසේක නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය ඇති හැටියට කීම භික්ෂූන්ට විශේෂයෙන්ම බරපතල කරුණකි. එබැවින් උපසම්පන්නේන භික්ඛුනා උත්තරි manuss ධම්මෝ න උල්ලපිතබ්බෝ අන්තමසෝ ශුඤ්ඤාගාරේ අබිරාමාත්මීති යනුවෙන් උපසම්පන්න භික්ෂුව විසින් අන්තිම වශයෙන් මම ශුන්‍යාගාරයේහි හිත් ලවා වසෙමි යයි කියාවත් ඇත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මයේ වද අනුන්ට නොකිය යුතු බව තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේය. උත්තරී වූ මනුෂ්‍ය ධර්මය පවා නොකිය යුතු වන කලෙහි කිසි මාර්ගයකට ඵලයකට නොපැමිණ බොරුවට උත්තරී මනුෂ්‍ය ධර්මයේ ප්‍රකාශ කිරීම මහා පාපයක් වන බව ගැන කියනු කිම යෝපන බික්ඛු පාපිච්චෝ ඉච්ඡාපකතෝ අසන්තං අභූතං උත්තරී මනුස්ස ධම්මං උල්ලපති ඥානං වා විමුක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා පලං වා අස්සමනෝ හෝති අසක්්‍ය පුත්තියෝ යනුවෙන් යම් භික්ෂුවක් ලාමක අදහස් ඇතිව ලාමක අදහසින් මඩනා ලදුව තමා කෙරෙහි නැත්තා වූ ධානයක් හෝ විමෝක්ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ ඇතේයි උත්තරී මනුෂ්‍ය ධර්මය ප්‍රකාශ කෙරේ නම් ඒ භික්ෂුව ආශ්‍රමණේක් අබුද්ධ පුත්‍රයෙක් වන්නේය යයි තථාගතයන් වහන්සේ වදාළසේක සෝවාන් වූ යෙමි සකදාගාමි වූයෙමි අනාගාමි වූයෙමි රහත් වූයෙමි යනාදීන් තමා කෙරෙහි නැති තමා විසින් නොලැබූ උත්තරී මනුෂ්‍ය ධර්මයන් තමා කෙරෙහි ඇති බව කිව්වහොත් ඒ භික්ෂුවට පරිචි ඇවත වෙයි. ඔහුගේ මහානකම එයින් කෙලවර වෙයි. භාවනාවට බැස පරාජිකා වී කලින් තිබූ මහානකමත් නැති කරගතහොත් එය මහා විපතකි. මාර්ග ඵලවලට පැමිණෙන හැටි ඵල සමාපatti වලට සමවදින හැටි විස්තර කර ඇති මේ පොත කියවූ ඇතැම් භවතුන් විසින් සමහර විට යෝගාවචර භික්ෂූන් වෙත එළඹ ඔබ වහන්සේලා කිනම් මාර්ගයකට ඵලයකට පැමිණියාහුද යනාදී ප්‍රශ්න අසනවා ඇත. එබඳු අවස්ථා ඇති වූහොත් භික්ෂූන් වහන්සේලා පරිස්සමෙන් ඒවාට පිළිතුරු දෙත්වා. තමන්ගේ දුබලකම් වසා ගැනීමට ගොස් තිබෙන මහනකමත් නැති නොගන්නට වගබලා ගනිත්වා. යෝපන භික්ඛු අනුසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරෝචෙය්‍ය භූතස්මින් පාචිත්‍යං යනු විනය සිකපද බැවින් ඇත්ත වශයෙන් ලබා ඇති උත්තරී මනුෂ්‍ය ධර්මයේ පවා කිනම් කරුණක් නිසාවත් අනුසම්පන්නයෙකුට නොකිය යුතුය කිව්වහොත් ඒ භික්ෂුවට පචිති ඇවත් වෙයි අප විසින් මේ පොත ලියා ප්‍රසිද්ධ කරවන ලද්දේ මෙකල භාවනා ක්‍රම ගැන සොයන පින්වතුන් බහුල බැවින් ඔවුන්ගේ යහපත පිණිසය එහෙත් මේ පොතෙන් ලාමක අදහස් ඇති ඇතමුන්ට මහත් අනර්ථයක් සිදුවන්නට ඉඩ නැත්තේද නොවේයි. මේ පොත කියවා මගඵල ලබන හැටි සමවත්වලට සමවදින හැටි දැනගෙන ලෝකෝත්තර ගුණ තමා කෙරෙහි ඇති හැටියට පහසුවෙන් පෙනී සිටිය හැකිය. එබඳු ලාමක වැඩ කරනු කැමැතියන්ට නම් මේ පොතෙන් සිදුවන්නේ මහත්ම නපුරකි. ලෝකයා අතර උසස්ව පෙනී සිටීමේ අදහසින් ගර්භෝමන් පූජා සත්කාර ලැබීමේ අදහසින් එබඳු ලාමක වැඩකොට අපාගත නොවන ලෙස කරුණා පෙරදරිව සමදෙනාටම මේන් දැනුම් දෙමි. මීට ලෝ වැඩ කැමති රේරුකානේ චන්ද විමල ස්තවීර නෛර්යාන හා නෛර්යාන ආවරණ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ බුද්ධ ජයන්ති කාලේ කලකින් සිදු නො වූ අන්දමට බොහෝ දෙනෙකුන්ගේ සිත් භාවනාවට නැමී තිබේ. පෙර භාවනාවක් ගැන සැලකිල්ලක් නොදැක් වූ ගිහි පැවිදි බොහෝ දෙනෙක් මෙකල ඊතා ඕනෑකමින් භාවනාවේ යෙදී සිටිති. තවත් බොහෝ දෙනා භාවනා කරනු කැමැත්තෙන් භාවනා ක්‍රම සොයති. බුදු සසුනේහි උසස් භාවනාව විදර්ශනා භාවනාවයි. සත්වයා සසර සයුරෙන් ගොඩනගා නිවනට පමුණුවන භාවනාවත් එයය. එය කරන පින්වතුන්ට සාර්ථක වන පරිදි එය කළ හැකි සඳහා දතියුතු කරුණු මහත් රාශියකි. භාවනා කරන්නවුන් විසින් දත යුතු කරුණු වලින් කොටසක්වත් පැහැදිලි කර දීම වශයෙන් සතිපට්ඨාන විපස්සනා භාවනාව කරන පින්වතුන්ට උපකාර වීමේ අභිලාෂයෙන් මේ ලිපිපෙළ ලියන්නට ආරම්භ කරන ලදී. නෛර්යානික ශ්‍රී සද්ධර්මය, නෛර්යානික සර්වඥ ශාසනය යන මේ වචන බෞද්ධයන්ට නිතර අසන්නට ලැබෙන ඒවාය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වනාහි එහි කියවෙන හැටියට පිළිපදින තැනැත්තා සංසාරයෙන් බැහැරකොට සකල දුක්ඛයන්ගේ ෂය වූ නිර්වාණයට ඒකාන්තයෙන් පමුණුවන්නකි. එහි වැරදීමක් නැත. එබැවින් ඒ ධර්මයට නෛර්යානික ධර්මයේයි කියනු ලැබේ. නෛර්යානික ශාසනය යන්නෙහි තේරුමත් එයමය. මේ නෛර්යානික තථාගත ධර්මයේහි නෛර්යානික නාමයෙන් කරුණු 8ක් හා නෛර්යාන ආවරණ නාමයෙන් කරුණු 8ක්ද දක්වා ඇත. නෛර්යාන යන්නෙහි තේරුමද සත්වයන් සංසාරයෙන් බැහැර කරන නිවනට පමුණුවන ධර්මයෝය. යනුය. නෛර්යාන ආවරණ යන්නෙහි තේරුම නිවන් මඟ අවරවන නිවන් මඟ වසන නිවන් මඟ යන්නහුට බාධා කරන කරුණුය යනුයි. ඒ ධර්ම නිවන් යනු රිසියෙන් භාවනා කරන පින්වතුන් විසින් විශේෂයෙන්ම දැන සිටින යුතුය. මෙතෙන් පටන් පිළිවෙලින් නෛර්යාන අටහා நேரியான ආවරණ 8 විස්තර කරනු ලැබේ. ප්‍රථම නෛර්යානය හා නෛර්යාන ආවරණය නෙක්ඛම්මං අරියාණං නෙය්‍යාණං තේන ච නෙක්ඛම්මේන අරියා නීයන්ති කාමච්ඡන්தோ නෙය්‍යානා වරණං තේන ච කාමච්ඡන්දේන නිවුතත්තා නෙක්ඛම්මං අරියාණං නීයාණං නප්පජානාති තී කාමච්ඡන්தோ නීයානා වරණං පටිසම්භිදා මග්ගයෙන් තේරුම නෛෂ්ක්‍රම්‍ය සංඛ්‍යාත විදර්ශනා කුසලය ආර්යයන්ගේ නෛර්යානිකේකි එනම් ආර්යයන් සංසාරයෙන් නික්මෙන රතයකි ඒ නෛෂ්ක්‍රම්‍ය සංඛ්‍යාත විදර්ශනා කුසලයෙන් ආර්යෝ සංසාරයෙන් නිවනට යති. කාමච්ඡන්දය සංසාරයෙන් නික්මීමට බාධා කරන ආවරණයකි. ඒ කාමච්ඡන්දයෙන් ආවරණය නිවන් මඟ අවරවනු ලැබීම නිසා ආර්යයන්ගේ නෛර්යාණය වූ විදර්ශනා කුසලය නොලබන බැවින් කාමච්ඡන්දය නෛර්යාන ආවරණයකි. පබ්බජ්ජා පඨමං ඥානං නිබ්බානංච විපස්සනා සබ්බේපි කුසල ධම්මා නෙක්ඛම්මන්ති පෞච්චරේ යනුවෙන් නෙක්ඛම් යන වචනයෙන් අර්ථ පසක් කියවෙන බව දක්වා ඇත. ඒ අර්ථයන් අතුරින් නිහත දැක් වූ පටිසම්භිදා මග්ගපාඨයේහි එන නෙක්ඛම්ම යන වචනයෙන් ගැනෙන්නේ විදර්ශනාව නැමැති අලෝභ ප්‍රදාන කුසලයයි. ෂට් ద్వාරයන්ට ප්‍රකටවන රූප, ශබ්ද ආදී හා ඒවා නිසා ෂට් ద్వාරෙහි ඇතිවන විඥාන, වේදනා ආදියත් මේ රූපයක, මේ ශබ්දයක, මේ විඥානයක, මේ වේදනාවක යනාදීන් වැටහෙන වැටහෙන ద్వාරයන්ට පැමිණෙන පැමිණෙන නාම රූපයන් සිහි නොකලහොත් නුවණින් නොබැලුවහොත් ලෝකේහි නාම රූප මාත්‍රයම ඇතිවන බවද නොදැනෙයි. ලෝකයේහි ඇත්තේ හේතුඵල ධර්ම සමූහයක් බවද නොදැනෙයි. සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණත්‍රයද නොදැනෙයි. ඒ නොදැනීම නිසා සිහි කරන්නට විදර්ශනා කරන්නට නොහැකි වී ඉක්මගිය සංස්කාරයන් ගැන හා එවැනි අන්‍ය සංස්කාරයන් ගැනද හොඳය කියා සතුටු වන ස්වභාවය වූද ඒවා කැමැතිවන ප්‍රාර්ථනා කරන ස්වභාවය වූද තණ්හාව ඇති වෙයි. ద్వාරයන්ට හමුවන්නා වූද ద్వාරයන්හි උපදින්නා වූද එකම නාම රූප ධර්මයකටද ඉක්ම යන්නට නොදී ద్వාරයන්ට හමු වන්නා වූද ద్వාරයන්හි ඇතිවන්නා වූද සකල නාම රූප ධර්මයන්ම සිහි කරන විදර්ශනා කරන යෝගාවචරයා හට ඒ සිහි කළ විදර්ශනා කළ නාම රූපයන් ගැනත් මතු දැක්වෙන මතු මුණ ගැසෙන එවැනි නාම රූප ගැනත් ඒවා හොඳය ලස්සනය කියා සතුටු වීම වූ කාමච්ඡන්දයද ඒවා සොයා ගන්නට ලබා ගන්නට ඕනෑයි යන කාමච්ඡන්දයද ඇති නොවේ. විදර්ශනා කිරීම වශයෙන් යෝගාවචරයන් එසේ කාමච්ඡන්දයෙන් බැහැරවන බැවින් කාමච්ඡන්දයෙන් නික්මෙන බැවින් ඒ විදර්ශනා කුසලය නෙක්ඛම්ම නම් වේ. නෙක්ඛම්ම නම් වූ ඒ විදර්ශනා කුසලයෙන් ආර්යෝ එයම మతు మతుවට දියුණු කොට මාර්ගඵල ලබා සංසාර දුක්ඛයෙන් එතර වෙති. ආර්යයන් හට සංසාර කාන්තාරයේ එතර කිරීමට යානයක් වන බැවින් ඒ විදර්ශනා කුසලය නේරියාන නම් වෙයි. රූප ශබ්දාදියට සතුටු වන ඇලුම් කරන ඒවා පතන ස්වභාවය වූ කාමච්ඡන්දය නෛෂ්ක්‍රාම්‍ය සංඛ්‍යාත විදර්ශනා කුසලය ඇතිකර ගැනීමට ඉඩ නොදීම් වශයෙන් ආවරණය කරන බැවින් ඒ කාමච්ඡන්දය නෛර්යාන ආවරණ නම් වේ මේ කාමච්ඡන්දයෙන් නෛර්යාන සංඛ්‍යාත විදර්ශනා භාවනා මාර්ගයට හෙවත් නිවන් මගට නොබට තැනැත්තන් හට නිවන් මඟට බැසීමට ඉඩ නොදීම් වශයෙන්ද සත්පුරුෂ සේවනය හා සද්ධර්ම ශ්‍රවණය ලැබ විදර්ශනා භාවනා මාර්ගයට බැස සිටින පින්වතුන් විදර්ශනාවෙන් බැහැර කිරීම වශයෙන්ද නිර්වාණ මාර්ගය ආවරණය කරනු ලැබේ. ලෝකේහි බොහෝ ජනයෝ තම තමන්ගේ යහපත පිණිසත් සැපය පිණිසත් දුකින් මිදෙනු පිණිසත් කළ යුතු උසස්ම දෙය එයයි සලකාගෙන ධනය ලැබීම සඳහා නැවතීමක් නැතිව මහා උත්සාහයෙන් නොඑක් දේ කරති ලැබූ ධනය වැඩි කර ගැනීම සඳහාත් ආරක්ෂා කර ගැනීම සඳහාත් නොඑක් දේ කරති අඹුවන් සතුරු කිරීම සඳහා ගැමියන් සතුරු කිරීම සඳහා දූ දරුවන් සතුටු කිරීම සඳහා නෑ මිතුරන් සතුටු කිරීම සඳහා මහෝත්සාහයෙන් නොඑක් දේ කරති. හොඳ හොඳ ගෙවල් සාදති. ගේවලට හොඳ හොඳ බඩු සපයති. ඇඳුම් පැළඳුම් සපයති. යාන වාහන සපයති. ආහාර පාන සපයති. ධන සැපයීමට උවමනා ශිල්ප ශාස්ත්‍ර උගනිති. දූ දරුවන්ට උගන්වති. කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ලැබීම සඳහා නොඑක් දේ කරති. Tamanගේ සම්පූර්ණ කාලයම යොදා සම්පූර්ණ ශක්තියම යොදා ඉහත කී වැඩ ටිකම ඊතා ඕනෑ කමින් කරති. ඔවුන් එසේ කරන්නේ ඔවුන් තුල පවත්නා කාමච්ඡන්දේ මෙහෙයවීම නිසාය. සත්වයන්ට නිවන් මගට හැරෙන්නට නොදී මෙසේ අනික් අතකට හරවා තැබීම කාමච්ඡන්දයෙන් කරන ආවරණයයි. කාමච්ඡන්දේ මෙහීමෙන් ධන සැපීම ආදීෙහි යෙදී ඉන්නා පුද්ගලයෝ කාමච්ඡන්දේ මෙහෙයවීමෙන් තමන් ඒ වැඩවල යෙදී ඉන්නා බවත් තමන් කාමච්ඡන්දයට වහල්ව ඉන්නා බවත් නොදනී. එබැවින් ඔව්හු බුදුදහම කනෙහි වැටුණ අවස්ථාවවලදී අපටත් සිල් රකින්නට භාවනා කරන්නට ඇතිනම් කොපමණ හොඳද? අනේ අපට තාම නිවාඩුවක් නෑනෙව යයි සිතති. යම්කිසි සත්පුරුෂයෙකු විසින් නිවන් සෙවීමේ යෙදෙන්නට කතා කළත් ඒ අවස්ථාවේදී උනුන්හු ඔබ කියන දෙය නම් ඇත්ත තමයි. ඔබ කියන දෙය නම් බොහොම හොඳයි. එහෙත් ඔබ වැඩවල යෙදෙන්නට අප ඔය වැඩවල යෙදෙන්නට අපට නිවාඩුවක් නැත යයි කියති. තමන් කාමච්ඡන්දයට වහල්ව ඉන්නා බව ඔවුහු කිසිවිටක නොසිතති. නොකියති. ධන සැපයීම් අමුදරුවන් පෝෂණය කිරීම ආදී වැඩ කාමච්ඡන්දයෙන් කරවන ඒවාය. කාමච්ඡන්දය පවත්නාත් පවතින තාක් ඒ වැඩ ඇත්තේය. යමෙක් අතීතයේහි ධන සැපීම් ආදිය නවත්වා භාවනාවෙහි යෙදී මගඵල ලබා සංසාරයේ ඉක්ම වූවාහු නම් ඒ සෑමදෙනම නිවන් මගට බැසගත්තේ කාමච්ඡන්දය දුරු කිරීමෙනි. ධන සැපීම ආදී වැඩවල ඉවර වීමකින් නිවාඩු ලබා භාවනාවට බැස නිවන් දුටුවෙක් නැත. ධනය සැපීමේ වැඩ දූ දරුවන්ගේ වැඩ නෑ මිතුරන්ගේ වැඩ පස්කම් සැප විඳීමේ වැඩ නැති වූ විටක ඉවර වූ විටක සීල සමාධි ප්‍රඥාවන් සම්පූර්ණ කරන්නට බලා සිටියා නම් අතීතයේ ලෞතුරා බුදු වූ කිසිවෙකුට ලෞතුරා බුදවන්නටවත් පසේ බුදු වූ කිසිවෙකුට පසේ බුදවන්නටවත් රහත් වූ කිසිවෙකුට රහත්ව නිවන් දක්නටවත් නොලැබෙන්නේය කරුණ මෙසේ හේයින් අපට සෙල් රකින්නට භාවනා කරන්නට නිවාඩු නැත අසවල් අසවල් දෙය කරන්නට ඇත්තේය. ඒවා නොකර බැරිය. යන හැඟීම කාමච්ඡන්දයෙන් මැති කරන්නක් බවත් කාමච්ඡන්දයෙන් නිවන් මඟ වැසීම එයම බවත් තේරුම් ගත යුතුය. ධන සැපයීම්, අමුදරුවන් පෝෂණය කිරීම, උගෙනීම් ආදී කිසි කාර්යයක යෙදීමක් නැතිව කෑමෙන් බීමෙන් ශරීරය සැරසීමෙන් ඇවිදීමෙන් එකතුව කතා කිරීමෙන් සෙල්ලමෙන් හා තවත් නොඑක් පව්කම් වලින්ද කාලක්ෂේපය කරන පිරිසක්ද ඇත්තාහ චිත්ත දමණය යෙදීමක් නැතිව රිසිසේ සිතට පංචකාමේහි හැසිරෙන්නට ඉඩ තබා වාසය කර ඒ අය එසේ හැසිරෙන්නේද අනිකක් නිසා නොව කාමච්ඡන්දේ මෙහෙයවීම නිසාය. කාමච්ඡන්දයෙන් මෙහෙයවනු ලබන කාමච්ඡන්දයට වහල්ව සිටින ඒ අයට වැටහෙන්නේ එසේ හැසිරීම මහත් සුවයක් ලෙසය. රිසිසේ ඉන්ද්‍රිය පිනවමින් එසේ හැසිරෙන්නවුන්ට වැටහෙන්නේ එසේ නොහැසිර සිල් රක්නට භාවනා කරන්නට පටන් ගැනීම තමන්ගේ සැපය නැති කර ගැනීමක් ලෙසය. එබැවින් ඔහු සද්ධර්මයේ ඇසුවාහුද නිවන් මගට නොබසිති. කාමච්ඡන්දය ඔවුන්ට නිවන් මගට බසින්නට ඉඩ නොදෙයි. එහෙත් ඔහු කාමච්ඡන්දයට වහල්ව වී සිටීම නිසා තමන්ට නිවන් මගට නොබැසිය හැකි වී ඇති බව නොදනිති. ඔවුනට නිවන් මගට නොපිවිසිය හැකිවීමේ කාරණය අනිකක් හැටියටම ඔවුහු සිතති. බොහෝ පැවිද්දෝ කාමච්ඡන්දේ මෙහෙයවීම නිසාම පන්සල් දියුණු කිරීම, පන්සල් රැකීම, දායකයන් පැහැදවීම, ගෝලයන් තැනීම, යනාදී කටයුතු වලටම යෙදී සිටිති. විදර්ශනා භාවනා මාර්ගයට නොබසිති. ධර්මයේ සිහි වූ විට ධර්මයේ ඇසූ විට ඒ පැවිද්දන්ට සිත් වන්නේද පන්සල්වල වැඩ දායකයන්ගේ වැඩ ගුරුවරයන්ගේ වැඩ ගෝල බාලයන්ගේ වැඩ බුදු සසුන දියුණු කිරීමේ වැඩ රට ජාතිය දියුණු කිරීමේ වැඩ නිසා අපට විවේකස්ථානයකට ගොස් කලක් භාවනාවක් කරන්නටවත් ඉඩක් නැතය කියාය. ඒ සිත කාමච්ඡන්දයෙන් පහල කර දෙන්නක් බව ඒ බවත් හු නොදනිති. දන් පිරිත් බන ආදී දායකයන්ගේ වැඩ කර නොදී භාවනා කරමින් පන්සලක ඉන්නට සූදානම් වුවහොත් දායකයන් කලකිරි දානයත් නැති වී යන්නට බැරි නැත. අන්තනකට ගොස් කලක් භාවනා කර ආපසු එන විට පන්සල අනුන් අයිති කරගෙන තිබෙන්නට බැරි නැත. පන්සල ඉතුරු වත් පන්සලේ බඩු ටික නම් නැතිව යන්නට බැරි නැත. ගෝලබාලයන් සිටියා නම් නැති වී යන්නටත් බැරි නැත. එහෙත් ඒවා රැකීමත් යම්කිසි ධානයකට හෝ ලෝකෝත්තර මාර්ගයකට හෝ පැමිණෙන පරිදි අංග සම්පූර්ණ කොට භාවනාවෙහි යෙදීමත් දුෂ්කරය. మతు ඉන්නට තැනක් නැතිවීම ආදිය ගැන ඇතිවන බිය කාම ඡන්දයෙන්ම ඇති කර ගන්නකි. මෙසේ මේ කාමච්ඡන්දය බොහෝ ගිහි පැවිද්දන්ට සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනා සංඛ්‍යාත නිර්වාණ මාර්ගයට බසින්නට ඉඩ නොදීම් වශයෙන් ආවරණය කරන්නේය. එබැවින් එය මහා නීර්යාන ආවරණයකි. සත්පුරුෂ සේවනය හා සද්ධර්ම ශ්‍රවණයත් ලැබ යෝනිසෝ මනසිකාරයේද ඇතිවි. ආවරණය කරමින් තිබෙන කාමච්ඡන්දය බැහැරකොට ධන සැපයීම්, පස්කම්සුව විඳීම ආදිය නවත්වා නිවන් මගට බැස නේරියාන සංඛ්‍යාත විදර්ශනා කුසලය වඩන්නට පටන්ගත් පින්වතාටද කාමච්ඡන්ද සංඛ්‍යාත විදර්ශනා කුසලය වඩන්නට පටන්ගත් පින්වතාටද කාමච්ඡන්ද සංඛ්‍යාත නෛර්යාන ආවරණය නැවත නැවතත් మతు మతు වී එමින් බාධා කරන්නට පටන් ගන්නේය. නැවත නැවත නැගී එන කාමච්ඡන්දය මැඩලීමට යෝගාවචරය අසමත් වූහොත් ක්‍රමයෙන් එය වැඩි යෝගාවචරය සම්පූර්ණයෙන් යෝග ක්‍රියාවෙන් පහකොට නැවතත් ධන සැපයීම් ආදී මුලින් කරමින් සිටි වැඩ කරන්නෙකු බවටම පමුණුවන්නේය. යෝගාවචරයා යෝග ක්‍රියාවෙන් සම්පූර්ණයෙන් පහකර දැමීමට තරම් බලවත් නොවන්නා වූ කාමච්ඡන්දය භාවනාවෙහි යෙදී ඉන්නා යෝගාවචරයා හට විනාඩි ගණනකවත් සිත එක අරමුණක තබා ගන්නට නොදී නොඑක් අරමුණු වලට පමුණුවමින් සමාධිය ඇති කර ගැනීමට බාධා කරන්නේය. යෝගාවචරයන්ට ඇත්තා වූ මහත්ම කරදරය මහත්ම බාධාව මේ කාමච්ඡන්දය නැවත නැවත మతు మతు වී ඒමය. බාහිර දේ පිළිබඳව පමණක් නොව තමන් කරන භාවනාව ගැනමත් සියුම් ලෙස කාමච්ඡන්දය ඇති වී යෝගාවචරයන්ට බාධා කරන්නේය. ක්‍රමයෙන් භාවනාව දියුණු වීමෙන් සමාධියක් ඇති වුවහොත් මීට පෙර නො වූ විරු සමාධියක් ඇති වී යයි ලැබූ සමාධිය ආස්වාදනය කරන ලැබූ සමාධිය ගැන සතුටු වන කාමච්ඡන්දය ඇතිවන්නට පටන් ගනී. එයින් යෝගාවචරයා සමාධියෙන් පිරිහෙයි. ෂඩ් ద్వාරයන්ට දැනෙන සංස්කාරයන් නොහැර සිහි කරන්නට ඒවා විදර්ශනා කරන්නට සමත් වන තරමට සිහිනුවන දියුණු වහොත් දැන් මගේ සිහිය මාගේ නුවණ පෙරසේ නොවේයි. ඊතා දියුණුය. ඊතා තියුණුය. ඊතා හොඳය. කියා ලබා ඇති දියුණුව පිළිබඳව එය ආස්වාදනය කරන එයට සතුටු වන කාමච්ඡන්දය ඇතිවන්නට පටන් ගනී. ඒන් විදර්ශනා චිත්ත පරම්පරාව නැවතී යාම නිසා මතු ලබන්නට ඇති උසස් ඥානවලට යෝගාවචරයාට පැමිණෙන්නට නොලැබේ. නැවත ඔහු පහළට වැටේ. භාවනාව දියුණු වන කලෙහි යෝගාවචරයන්ට බලවත් ප්‍රීතියක්ද සැපයක්ද ඇතිවෙයි. නානා දර්ශනද ඇතිවෙයි. පරිස්සම් නොවුවහොත් ඒවා ගැනද කාමච්ඡන්දය ඇති වී යෝගාවචරයා පිරිහෙන්නේය. පිරිහීමයයි කියනුවේ භාවනාවෙන් දියුණුවට පැමිණි ස්මෘති සමාධි ප්‍රඥා ප්‍රීති සුඛ ශ්‍රද්ධා වීරය ආදිය යලිත් හීන වියාමය එයින් යෝගාවචරයාට නැවත නැවතත් ඒවා වඩන්නට සිදු වෙයි. කටයුත්තේහි කෙලවරට ඉක්මනින් පැමිණිය හැකි නොවේයි. සමහර විට භාවනාව දියුණු වී බලවත් ප්‍රීතිය, බලවත් සුඛය, බලවත් කාය චිත්ත පස්සබ්දිය ඇති වූ කලෙහි පෙර නොදොටු විරු දර්ශනයන් ඇති වූ කලෙහි ඒවා අනුන්ට කියනු කැමැත්ත වූ කාමච්ඡන්දය ඇති වෙයි. එයින් යෝගාවචරයා තමාගේ කැමැත්ත වූ කාමච්ඡන්දය ඇති වෙයි. එයින් යෝගාවචරයා තමාගේ වැඩ නවත්වා අනුන්ට අනුශාසනා කරන්නට පටන් ගැනීමෙන් පිරිහෙයි. සමහර විට උසස් ප්‍රීති සුඛ ආදී ඇති වූ කලෙහි මෙම ප්‍රීතිය මේ සුඛය මෙතරම් මිහිරිනම් ලෝකෝත්තර මාර්ගඵල සුඛය කොතරම් මිහිරිවන්නට ඇතිද නිවන් සුවය කොතරම් මිහිරිවන්නට ඇතිද දැන් මාහට ඒ ලෝකෝත්තර ධර්ම ළඟ ළඟම ඇතිවන්නට පුළුවන් යනාදීන් ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණයන් ගැනද යෝගාවචරයන්ට මේ කාමච්ඡන්දය ඇති වෙයි එකල්හි යෝගාවචරයාගේ සිත්හි කාමච්ඡන්දය වැඩ කරන්නට පටන් ගැනීමෙන් ඉබේම භාවනාව නැවති ළඟදීම ලැබිය හැකිව තිබූ ලෝකෝත්තර මාර්ගයෙන් පිරිහෙන්නේය මාර්ගඵල නිර්වාණයන් සම්බන්ධයෙන් යෝගාවචරයන්ට ඇතිවන කැමැත්ත කුසල ඡන්දයක්ද විය හැකිය කාම ඡන්දයද විය හැකිය එය විනිශ්චය කිරීමට දුෂ්කර කරුණකි. එය කුමක් වුවද භාවනාව පටන් ගැනීමට పూర్ව භාගයේහි ඇතිවන මාර්ගඵල නිර්වාණයන් පිළිබඳ වූ ඡන්දය ඒ පුද්ගලයන්ට යහපත පිණිස පවතී. භාවනාවෙහි යෙදී ඉන්න අවස්ථාවෙහි අනිකක් පිළිබඳව සිත් ඇතිවීම භාවනාව පිරිහීමට කරුණකි. මහා උත්සාහයෙන් භාවනාවෙහි යෙදී ස්මෘති සමාධි ප්‍රඥාවන් දියුණු කරගත්තා වූ යෝගාවචරයෝ ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නට හොඳටම ලංව සිටින අවස්ථාවෙහිදී මාර්ගඵල නිර්වාණයන් ගැන සිතන්නට වීම නිසා නැවතත් විදර්ශනාවෙන් පිරිහෙති. එබැවින් භාවනාව දියුණු වේගෙන යන යෝගාවචරයා විසින් කළ යුත්තේ අන් කිසිවකට සිත යොමු නොකොට ෂඩ්්වාරයන්ට පැමිණෙන සකල සංස්කාරයන් හා ෂඩ්්වාරයන් හිම ඇතිවන සිත් සිහි කිරීමය. නොනවත්වාම එසේ කරගෙන යන කලෙහි ක්‍රමයෙන් ඒ ඒ විදර්ශනා ඥාන ඇතිවි අවසානයේ යෝගාවචරයා ලෝකෝත්තර මාර්ගයට පැමිණෙනු ඇත. විදර්ශනාව දියුණු වේගෙන යන අවස්ථාවෙහිදී කාමච්ඡන්ද ආදීන්ට ඇතිවන්නට නොදී විශේෂයෙන් සිත පරිස්සම් කරගනිත්වා. ඉදින් කවර ආකාරයකින් හෝ කාමච්ඡන්දය ඇති වොහොත් ඉක්ම යන්නට නොදී අනිකුත් සංස්කාර සිහි කරන්නාක් මෙන් එයත් සිහි කළ යුතුය. එසේ කිරීමෙන් කාමච්ඡන්දය දුරවන්නේය. එසේ සිහි කිරීම ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාව වන්නේය. කාමච්ඡන්ද සහගත චිත්තය සිහි කරතොත් චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව වන්නේය. ද්විතීය නේර්යාණය හා නේර්යාණ ආවරණය අව්‍යාපාදෝ අරියාණං නෙය්‍යාණං තේනච අව්‍යාපාදේන අරියා නෙය්‍යන්ති ව්‍යාපාදෝ නෙය්‍යාන ආවරණං තේනච ව්‍යාපාදේන නිවතත්තා අව්‍යාපාදං අරියාණං නෙය්‍යාණං න පජානාතිති ව්‍යාපාදෝ නෙය්‍යානා වරණං පටිසම්භිදා මග්ගයෙන් තේරුම අන්‍යයන් කෙරෙහි කෝප නොවන ස්වභාවය වූද අනිෂ්ඨ ආරම්මණයන් ගැන සිත නරක් කර නොගන්නා ස්වභාවය වූද අව්‍යාපාදය ආර්යයන්ගේ නෛර්යානියකි. හෙවත් ආර්යයන් හට සංසාරයෙන් නික්ම නිවනට යාමට උපකාර වන දෙයකි. කෝපවන සිත නරක් වන ස්වභාවය වූ ව්‍යාපාදය නෛර්යාන ආවරණයකි. එය ව්‍යාපාද සංඛ්‍යාත නේරියාන ආවරණයෙන් ආවරණය කරනු ලැබීම නිසා අව්‍යාපාද සංඛ්‍යාත ආර්යයන්ගේ නේරියාණය නොලබන බැවින් ව්‍යාපාදය නේරියාන ආවරණයකි. අව්‍යාපාදය යනු අද්වේෂයට හෙවත් මෛත්‍රියට නමකි. විදර්ශනාවෙහි යෙදෙන කලෙහි අහිතකාරී පුද්ගලයන් ගැන කෝපය ඇතිවීම හා භාවනාව මනමින් සිදු නොවීම දුක්ඛ වේදනා ඇතිවීම සුදුසු පරිදි ආහාර පාන නොලැබීම ආදීන් වන කලකිරීම සිත නරක් වීම වලක්වා විදර්ශනා චිත්තය මනවින් පැවැත්වීමට සමත් අව්‍යාපාදයට විදර්ශනා චිත්තය සමග තිබිය යුතුය එය නොතිබුණහොත් යෝගාවචරයා හට කාර්ය සිද්ධවන පරිදි මනවින් විදර්ශනා භාවනාව කළ හැකි නොවේ. විදර්ශනා චිත්තය හා තිබිය යුතු වූ ඒ අව්‍යාපාදය විදර්ශනා චිත්තය මනවින් පැවැත්වීමට උපකාර වන බැවින් විදර්ශනා පරම්පරාවෙන් ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණයන්ට පැමිණීමට උපකාර වන බැවින් නෛර්යානයකි. යෝගාවචරයා කෙරෙහි යම් කිසිවෙකු ගැන කෝපයක් ඇති වුවහොත් භාවනා කරන කල්හිද එය නැවත නැවත ඇතිවන්නට පටන් ගැනීමෙන් ඒ නිසා නිතර නිතරම විදර්ශනා චිත්ත පරම්පරාව නවතින්නට වේ. ඒ කෝපය විදර්ශනා චිත්ත පරම්පරාවට නොනවතී පැවතීගෙන යන්නට නොදී නවත්වන්නක් බැවින් නේරියාන ආවරණයකි. තවද සිත පරිස්සම් කර නොගතහොත් යෝගාවචරයන්ට භාවනා කරන සමයෙහි ඇසෙන ශබ්ද නිසාද දැනෙන දුර්ගන්ධයන් නිසාද මැසි මදුරු ආදී කුඩා සතුන් නිසාද හටගන්නා ශාරීරික වේදනා නිසාද තමන් බලාපොරොත්තු වන තරමට සමාධි ආදිය දියුණු නොවීම නිසාද සිතේ නොසතුටක් කලකිරීමක් ඇතිවිය හැකිය. එයද සූක්ෂම ව්‍යාපාදයකි. එසේ ඇතිවන්නා වූ ව්‍යාපාදය විදර්ශනා චිත්ත පරම්පරාව නවත්වන බැවින් නෛර්යාන ආවරණයකි. ආවරණයන් නිසා නැවතී නැවතී පවත්නා විදර්ශනාව දියුණු නොවේ. පිටුව 97